අර ධර්මදේශනාව සඳහා මා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කෙළඹි පුත්‍රයෙක් අරමුණු කරගෙන දේශනා කරන්න තියදුණු ධර්ම ගාථාවක් පිළිබඳව අවබෝධය ඇති කර දෙන්න. මේ ගාථාව ඇතුළත් වෙන්නේ කුද්දක නිකායේ ධම්මපදයේ අප්‍රමාද වග්ගයේ තියෙන එක ගාථාවක් තමයි ධර්මදේශනාව සඳහා මාතෘකා කළේ. මේ ගාථාව තුල තියෙනවා පින්වත්නි අපේ මේ මෙලව ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට කීර්තිමත් ජීවිතයක් බවට පත් කරගන්නට හැම දෙනා අතරම ප්‍රසාදයට පත් වෙන්නට පුද්ගලයෙක් ළඟ තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ කීපයක් බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරනවා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ එදා සවැත් නුවර එක්තරා සිටු පුත්‍රයෙක් කෙළඹි පුත්‍රයෙක් වාසය කළා. මේ සිටු පුත්‍රයාගේ කෙළඹි පුත්‍රයාගේ මව්පියෝ බොහොම වයසයි. ඉතින් මේ මව්පිය දෙන්නට උපස්ථාන කරමින් මේ තරුණ පුතණුවන් ජීවත් වුණා. පින්වත්නි, ඒ කාලේ මේ නගරයට මේ රටට ඇති වෙනවා එක්තරා වසංගත රෝගයක්. වසංගතයක් කිව්වම මේ ඇත්තෝ දන්නවා දැන් අද කාලේ අපේ රටට ලෝකයට බලපා තියෙන වසංගත රෝගය. අන්න ඒ වගේ මහා රෝගයක් ඇති වෙනවා. ඉතින් ඒ කාලේ මේ රෝගයට නම් තබලා තියෙන අහිවාතක රෝගය කිය. දැන් අද කාලේ නම් කොරෝනා ආදී වශයෙන් නොයෙකුත් නම් පාවිච්චි කරනවා. මේ රෝගය මේ වෛරසය නැත්තම් මේ වසංගතය ඉස්සෙල්ලාම හැදුනේ මේ පරිසරයේ ඉන්න පුංචි සත්තුන්ට ඒ කාලේ. ගෙවල් දොරවල් ඉන්න පුංචි සත්තු කුහුඹියෝ ඒ වගේම පොඩි පොඩි සත්තුන්ට හැදිලා මේ පොඩි පොඩි සත්තු මැරෙන්න පටන් ගන්නවා. එක දිගට මැරෙනවා මේ සත්තු. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඊටත් වඩා ටිකක් ලොකු සත්තු. සැරපොත්තු හුනෝ ඒ වගේ සත්තුත් මැරෙන්න පටන් ගන්නවා කාලයක් යනකොට. මේ රෝගේ ටික ටික ටික ටික ඇති වෙනවා. ඉතින් තව ටික කාලයක් යනකොට මේ පරිසරයේ අපි આવට ඉන්න ඊටත් වඩා ටිකක් ලොකු සත්තු බල්ලෝ පූසෝ ඔය වගේ සත්තු දැන් මෙරි මෙරි මෙරි මේ නගරේ පුරාවට මේ සත්තු මැරෙන්න පටන් ගන්නවා. කොහොමම ටික ටික කලක් යනකොට මේ රෝගයේ මිනිසුන්ටත් ඇති වෙනවා. මිනිසුන්ටත් බෝ වෙනවා. ඊට පස්සේ දැන් මිනිසුත් මේ විදිහට මැරෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මිනිස්සු බය වෙලා සමහර අය මේ රට අත්හැර දාලා යනවා. මේ රෝගයෙන් බේරෙන්න. සමහර අය නොයේකුත් ප්‍රතිකර්ම කරනවා මේ රෝගයෙන් මිදෙන්න. ඊට පස්සේ මේ කෙළෙමි පුත්‍රයාට මේ අම්මයි තාත්තයි කියනව කතා කරලා පුතේ අපි නම් දැන් වයසයි වයසක අය මැරිලා ගියත් කමක් නෑ ඒ නිසා නොබවත් කොහේ හරි දුර රටකට ගිහිල්ලා මේ රෝගයෙන් බේරිලා ජීවත් වෙන්න කියලා මේ පුතාට මේ අම්මයි තාත්තයි කියන ඒ කාලෙත් මේ රෝගේ වැඩිපුරම දැනුනේ වයසක අයට. ඉතින් මේ රෝගේ දැන් බෝ වේලා බෝ වේලා මිනිස්සු මැරෙනවා. මේ පුතා කල්පනා කරනවා දැන් අම්මයි තාත්තයි දාලා යන්නත් බෑ. නමුත් අම්මගේ තාත්තගේ දැඩි ඉල්ලීම නිතරම කියනවා කොහේ හරි ගිහිල්ලා මේ රෝගයෙන් නිදහස් වෙන්න කියලා ජීවිතේ බේරගන්න කියලා. අන්තිමට මේ පුතා තීරණය කරනවා ඒ අම්මා තාත්තගේ දැඩි ඇවටිල්ල ඉල්ලීම මත අත්හැර දාලා දුරු රටකට ගිහිල්ලා මේ රෝගයෙන් නිදහස් වෙන්න බේරේ. හැබැයි මේ අම්මයි තාත්තයි සිටවරු 80 කෝටියක් පමණ ධනෙ තිබුණා. මේ ධනෙ මේ වත්තේ නිදහම් කරලා තිබුණ රන් රිදී මසු කහවණු. මේ පුතාට කිව්වා අපි මැරිලා යයි. කවදා හරි දවසක ඉදුරු රටකට ගිහිල්ලා මේවා ඉවරුණාට පස්සේ නැවත ආවට පස්සේ අන්න අහවල් තැන වත්තේ නුඹට අයිති ධනය වස්තුව නිදාන් කළා තියෙනවා. මේ වස්තුව අරගෙන ජීවත් වෙන්න කියලා මේ පුතාට මේ අම්මයි තාත්තයි කියලා දෙයි. ඊට පස්සේ මේ තරුණයා දැන් දුරු රටකට යනවා. දුරු රටකට ගිහිල්ලා මේ රටේ මේ ස්වභාවය නැති අවුරුදු ගාණක් ගියාට පස්සේ අවුරුදු 10ක් 12ක් විතර ගියාට පස්සේ නැවත එනවා නැවත එනකොට Taman දන්න කිසි කෙනෙක් මේ ප්‍රදේශේ නැහැ. ඥාතීන් නැහැ, දන්න කියන, අඳුරන කියන කවුරුවත් නැහැ. හිටපු තැන් ඔක්කොම වෙනස් වෙලා. වෙන අය අල්ලගෙන ඉඩ කඩම්. ඉතින් ලොකු වෙනස් පරිසරයක් තියෙන. දැන් මේ තරුණ පුතා කල්පනා කරනවා එකපාරම ඇවිල්ලා අර තමන්ගේ ඉඩම මේක මගේ කියලා අර පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්න ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අර ඉඩමේ තියෙන වස්තුව හාරලා ගන්න ගියොත් එහෙම ඒකත් ලොකු ගැටුමකට හේතුවක්. ඒක බෙදා ගන්න, ඒක වෙන් කර ගන්න සමහර විට ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන් නඩු කියන්න අහිමේ ගොඩාක් අයිතිවාසිකම් ඇති. මෙයා බොහොම බුද්ධිමත් කෙනෙක්. බොහොම උත්සාහවන්ත කෙනෙක්. හොඳ සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. ඒ වගේම තමන්ගේ හිත බොහොම පිරිසිදු කෙනෙක්. නිසා මෙයා කල්පනා කරනව නැහැ. මම ඒව කිසි දෙයක් තෝරගන්න, ඉල්ලගන්න නැත්තම් මගේ දේවල් අයිති කරගන්න මං යන්නේ නැහැ. මම මට පුළුවන් විදියට මොකක් හරි දෙයක් කරලා මං යමක් කමක් හොයාගන්න. හොයාගෙන මං ජීවත් වෙනවා. එහෙම කල්පනා කරලා මේ තරුණයා දැන් කරන්නම දෙයක් නැහැ. උදේ පාන්දර අවදි වෙනවා. පාන්දර අවදි වෙලා මේ වීතියක් වීතියක් පාස්සේ ගමන් පාසා ගමන් කරමින් මේ නගරේ ඉන්න මිනිස්සු අවදි කරනවා. අවදි කරලා කියනවා දැන් එලි වෙලා තියෙන්නේ රැකියාවල් වලට යන්න පුංචි දරුවන්ට කියනවා පාසල් යන්න ලෑස්ති වෙන්න සූදානම් වෙන්න දැන් වෙලා හරි ඒ විදිහට තමන්ගේ කැමැත්තෙන් මේ නගරේ මිනිස්සු අවදි කරනවා හැමදාම උදේ කලක් යනකොට මේක ටිකක් පුරුද්දකට ගියා මේ නිවෙස් වලින් මෙයාට පුංචි මුදලක් දෙනවා හැම නිවසකීම පුංචි මුදලක් ඒ ස්වේච්ඡාවෙන් කරන මේ කාර්යයට මෙයාට ලබා දෙයි. දැන් මේ ලැබෙන පුංචි දේ මෙයා ටික ටික ටික ටික එකතු කරනවා. තමන්ගේ වියදමටත් තියාගෙන මේ ටික දැන් එකතු කරනවා. නමුත් මෙහෙම කරන්න ඕනි කෙනෙක් නෙවෙයි. කෝටි ගණන් රන් රෙදි මසු කහවණු අයිතිවාසිකම් කියන කෙනෙක්. ඉතින් මේ විදිහට මේ රැකියාව කාලයක් කරගෙන යනකොට දැන් සමාජයෙන් එයාට නමක් දාන. මොකද්ද නම? කුම්භඝෝසක. මෙයාගේ නම කුම්භඝෝසක. ඉතින් කුම්භඝෝසක කරන්නේ මේ විදිහට තමන් අවදි වෙලා මේ විදිහට මිනිස්සු අවදි කරගෙන යන්නේ. ඉතින් එක දවසක් මේ කාරණය එහෙම නැත්නම් මේ දේ රජ්ජුරුව දකින්න රජුරෝ දැකලා කල්පනා කරනවා මේ තරුණයා පෙනුමින් මේ ක්‍රියාවෙන් මේ තරුණයා මේ විදිහේ දෙයක් කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි. හොඳ ධනවත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම හොඳ පෞරුෂයක් තියෙන, හොඳ ගුණධර්ම තියෙන, හොඳ පෞලක කෙනෙක් වෙන්න ඕනේ කියලා රජතුමා කල්පනා කරනවා මේ තරුණයා ගෙන්නලා මේ තරුණයාගෙන් අහන්න ඕනේ. සාජ සේවකියවල මේ තරුණයා ගෙන්නනවා. ඇයි මේ උදේ පාන්දර නැගිටලා ස්වේච්ඡාවෙන් අපි කියලා නෙමෙයි රජතුමා නියෝග කළත් නෙමෙයි මේ කාරණේ सिद्ध කරන්නේ. දැන් මෙයා යම්කිසි තත්වයකටපත් වෙලා යම්කිසි මිල මුදලක් අතේ තියෙනවා සමාජයේ පිළිගැනීම ඇති වුණා හැමදෙනා අතරම ප්‍රසාදය ඇති වුණා දැන් රජතුමා ළඟට ගියා දැන් මේ තරුණයා කල්පනා කරනවා තමන්ගේ ඇත්ත විස්තරය කියන්න සුදුසුම වෙලාව තමයි දැන්. පොඩ හැමදෙනා අතරම මේ චරිතය පිළිබඳව පුද්ගලයා පිළිබඳ විශ්වාසය ගොඩ නැගිලා. මේ කාරණේ කියන්න ඕනේ ඒකට ප්‍රතික්‍රමයක් කරන්න පුළුවන් කෙනෙකු. රජතුමා. ඊට පස්සේ රජතුමා අහනවා කරුණේ ඔබ මට නම් විශ්වාස කරන්න බෑ මේ විදිහට මේ නිවෙස් ගාන ගිහිල්ලා මේ විදිහේ දෙයක් කළ යුතු කෙනෙක් නම් නෙවෙයි. ඔබේ ඇත්ත ස්වභාවය කුමක්ද? ඒ වෙලාවේ මේ තරුණයා කුම්භඝෝෂක කියනවා රජතුමනි මම මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා මගේ තාත්තා මෙන්න මේ විදිහේ අය අහවල් තැනයි මගේ නිවස තිබුණේ අහවල් තැන මගේ ධනය තැන්පත් කරලා තියෙනවා මේ විදිහට විස්තරේ කියන. මේ විස්තරේ කිව්වට පස්සේ රජතුමා දැන් රාජ්‍ය අනින් සේවකයවනවයි ස්ථානයට යවල ඒ ඒ අයිති අය ඉන්න ඉඩම ඒ ස්ථානයේ පරීක්ෂා කරනවා, හාරලා බලනවා. බලනකොට ඒ කරුණයා කියපු විදිහට ඒ ධනෙ නිදන් කරලා මේ ඉඩමේ තියෙන. ඊට පස්සේ මේ තරුණයා කියන රජතුමනි මේ ධනෙ ඔක්කොම රාජ්‍ය භාණ්ඩාගාරයට ගේ. ගෙනල්ලා දොගී මගේ යාචකයන්ට අවශ්‍ය අයට බෙදලා හදලා දෙන්න. බලන්න මේ තරුණයාගේ අදහස්. කුඹගොහස. එයා කැමති වුණේ නැහැ. නිකන් මේ අම්මා තාත්තා දෙන දේවත් අරගන්න තමන් උත්සාහයෙන් මහන්සි වෙලා යමක් උපය ගන්නයි එයා උත්සාහවන්ත වුණේ. ඉතින් පින්වත්නි රජතුමා මේ ධනෙ ඔක්කොම රාජ භාණ්ඩාගාරයට ගෙනාවා. රජතුමාට මේ තරුණයා පිළිබඳ ලොකු ප්‍රසාදයක් ඇති වුණා. වෙන තරුණයෙක් එහෙම කරන්නේ නැහැ කියන්නේ නැහැ. මෙච්චර ධනයක් මේ විදිහට අනුන් වෙනුවෙන් දෙන්න කියලා පරිත්‍යාග කරන්න කියලා. මෙච්චර තියෙන කෙනෙක් ඒ විදිහේ දුක් විඳීමක් කරන්නේත් නැහැ. ඉතින් ප්‍රසාදය ඇති වෙලා රජතුමා කල්පනා කරනවා මේ තරුණයා හොඳයි මගේ රාජ්‍ය අග රජ තනතුරටපත් කරගන්න. ඒ තරම් සුදුසු ලක්ෂණ තියෙනවා. එනිසා රජතුමා යුව රජ තනතුර දෙනවා මේ තරුණයාට. යුව රජ තනතුරක් දීලා රජතුමාගේ රාජකුමාරිකාව විවාහ කර දීලා දැන් ඉහළ ප්‍රසාදයක් පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වූ. රජතුමා කල්පනා කරනවා මේ තරුණයා එකගෙන යන්න ඕනේ බුදුහාමුදුරු හම්බේ. රජතුමා බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම සමීප කෙනෙක්. ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඉතින් මේ තරුණයා එක්කගෙන යනවා බුදුහාමුදුරු හම්බේ. බුදුරජාණන් වහන්සේට කියන බුදුරජාණන් වහන්සේ මේ තරුණයා මෙන්න මේ විදිහේ කෙනෙක්. මේ විදිහේ හොඳ ලක්ෂණ මේ තරුණයා ළඟ තියෙනවා. එනිසා මේ තරුණයා මට සුදුසුයි කියලා හිතුණා. එනිසා මම මේ තරුණයා එකතු කරගත්තා. අන්න ඒ වෙලාවේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ මේ ඉහත සඳහන් ගාථාව දේශනා කළේ. මේ ගාථාව උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සක ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වද්දති මේ ගාථාව තුල කාරණා කිහිපයක් පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මේ සමාජය තුල කීර්තිමත් යසසෙන් උසස් පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නට නම් අනේ පුද්ගලයා ළඟ තිබිය යුතු ලක්ෂණ කීපයක් මෙන්න මේ ධාතාව තුල පැහැදිලි කරනවා. පළවෙනි එක පින්වත්නි උත්හානවතු ජීවිතයක් සාර්ථක කරගන්නට නම් උත්හාන වීරිය අවශ්‍ය කරන උත්සාහය උත්සාහවන්ත නොවුනොත් අපේ ජීවිතේ සාර්ථක කරගන්න බොහොම අපහසුයි බලන්න පින්වත්නි දැන් සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ ඇතැම්ම ඉන්න බොහෝම කැපවීමෙන් කටයුතු කරන අය දැන් සමාජ සේවාව ගත්තට පස්සේ සමාජ සේවාවකදී බොහෝම කැපවීමෙන් උත්සාහයෙන් රැ දවල් නොතකා කාලය, ශ්‍රමය, ධනෙ නොතකා පුදුම කැපවීමෙන් කටයුතු කරන අය. ඒ උත්හාන වීරිය තියෙන කෙනා තමනුත් ජීවුන වෙනවා. ඒ වගේම තමයි තමන්ට ඇතිවෙන ප්‍රසාදය සමාජයෙන් හැම දිනාගේම ඇතිවෙන පිළිගැනීම බොහෝම ඉහළ පිළිගැනීම. ඒ උත්හාන වීරියෙන් වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක අපිට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. උත්සාහය දරන්න ඕනි යහපත වෙනුයි. අපි දන්නවා සමාජයේ අපි ජීවත් වෙනකොට අපි නොකල යුතු කර්මාන්ත කීපයක් පිළිබඳව බුදුහාමුදුරුව අපිට පැහැදිලි කළා. ඒවා සමහර විට උත්සාහයෙන් වැඩ කරලා ඒ වගේ දියුණු වුණත් ඒක අධාර්මික දියුණු වීම. දැන් උන්වහන්සේ පැහැදිලි කරනවා. මත්පැන් වෙලඳාම අවි ආයුධ වෙළඳාම වස විස වෙළඳාම මස් මාංශ වෙළඳාම වහල් වෙළඳාම කියන මේ කර්මාන්ත වෙළඳාම් පහ උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඇයි මේ ප්‍රතික්ෂේප කළේ මේ තුලින් කෙනෙකුගේ අයහපතක් වෙන විදිහේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් අවි ආයුධ වෙළඳාම අයු ආයුධයක් කියලා කියන්නේ කෙනෙක් නසන්න විනාශ කරන්න යොදන දෙයක්. වස හිස වෙලඳාම ඒත් ඒ වගේ. ඒ වගේම ඒ මත්පැන් වෙලඳාම ඒත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න ඒ මත්පැන් තුලින් ඒක හේතු ඊළඟට මස් පිණිස සතුන් ඇති කිරීමත් ඒ සතු මරලා ඒ සත්‍යයාගේ ජීවිත නැති කරලා ඒ පුද්ගලයා ධනෙ උපේනෝ. ඒක අධාර්මික ධනයක්. මේ වෙනදාම් පහෙන් තොරව උත්හාන වීරියෙන් යුක්තව අනෙකුත් තමන්ගේ ව්‍යාපාර කටයුතු රැකී රක්ෂා සිද්ධ කරලා උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීම තුළින් තමන්ට පුළුවන් කමක් තියෙනවා හැම දිනාගේම ප්‍රසාදය ඇති වෙන විදිහට ජීුණු වෙන්න මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න. ඒත් ඔහලා තියෙනවා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ සතර සම්‍යක් ප්‍රධාන. වීරිය වඩන්න ඕනි කාරණා හතරක්. ඒ කාරණා හතර පිළිබඳව පැහැදිලි කරන අවස්ථාවේදී පැහැදිලි කරනවා නම් uppannānaṁ kusalānaṁ dhammānaṁ බියෝ භාවාය වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති දැන් අපි යම්කිසි කුසලයක් අපිට නැත්තම් අපි පිනක් අපිට ලැබිලා තියෙනවා නම් ඒ පින වියෝභාවය තවත් වැඩි දියුණු කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති. අපි යම්කිසි කුසලයක් අපේ ජීවිතයට සිද්ධ කරගෙන නැත්තම් අන්නේ කුසල් හොය හොය අපේ ජීවිතයට සිද්ධ කරගන්න අපි උත්සාහ වඩන්න ඕන. ඒ වගේම uppannānaṁ akusalaanaṁ dhammānā dhammānaṁ pahānāය චන්දං ජනේති වායමති විරියං ආරබති දැන් අපේ ජීවිතේට අකුසල් අපි එළඹෙනවා නම් ඒවා ප්‍රහීන කරගන්න ඒ කියන්නේ දැන් අපි ජීවත් වෙනකොට අපිට කේන්ති ඇති වෙනවා වෛරය ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා ලෝභය ඇති වෙනවා මේවා එනකොට අපි උත්සාහ වඩන්න ඕනේ මේවා යටපත් කරගන්න එහෙම නැත්නම් මේවා ප්‍රහීන කරගන්න. එහෙම නැත්නම් මේවා ජීවිතයෙන් ඉවත් කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒවා ආවට පස්සේ ඒ වගේ යෙදුනම් පස්සේ ඒවා අකුසලයක් කියලා අපි තේරුම් අරගන්න ඕනේ. නෝපන් අකුසල් නූපදීවීමටත් උපන් අකුසල් නැති කර ගැනීමටත් ඒ වගේම උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමටත් නූපන් කුසල් ඇති කර ගැනීමටත් අපි කටයුතු වල යෙදෙන්න උත්සාහවන්ත වෙන්න ඕනි මේ සඳහා. එහෙම වෙන පුද්ගලයාගේ මෙලව ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔය පළවෙනි කාරණය උත්හානවතු. බලන්න මේ තරුණයා කුඹගෝසක තරුණයාගේ ජීවිතේ ඔන්න ඔය පළවෙනි ලක්ෂණය තිබුණා. උත්හාන වීරියෙන් වැඩ කරගෙන ගියා. ඒ නිසා Tamanට ඉහළටම යන්න පුළුවන් කමක් තිබුණා. දෙවෙනි කාරණය සතිමතු සතිය කියලා කියන්නේ හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන්න. සිහි කල්පනාව ගැන කියනකොට අපේ මේ හිත බොහොම දුර ගමන් යන එකක්. ඒ වගේම නොඑක් නොඑක් අරමුණු පස්සේ දුවන එකක්. ඒ වගේම දැන් සිතුවිල්ලක් තියෙනවා මේක නැතිව තවත් සිතුවිල්ලක් ඇති මේ විදිහට මේ සිතුවිලි ධාරාවක් අපේ මේ එනවා යනවා එනවා යනවා පෙරලෙනවා ඒ විදිහට මේ හිත ගමන් කරන සිතුවිලි ගලාගෙන එනවා හිතට ඉතින් මේ හිත සංවර කර ගැනීම දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන මේ හිත ඊටාම දුර ගමන් යනවා. දැන් අපි මෙතන හිටියට අපේ මේ හිත යවන්න පුළුවන් ඕනතරම් දුරට. දැන් විදේශ රටකට අපේ ගියක් දොරක් තියෙනවා නම් අපි රැකියාවක් කරා නම් එතෙන්ද මේ හිත බොහොම ශනකයෙන් යවන්න පුළුවන්. එතන දැන් මොනවද වෙන්නේ මොනවද කරන්නේ ඒ එතෙන්. ඒ වගේ මේ දුර ගමන් යන එකක් මේ හිත. ඒක තරම් මේ හිත තනියෙන් ගමන් කරන්නේ. අශරීරං මේකට ශරීරයක් නෑ අපිට මේ හිත මෙන්න මේ වගේ එකක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ අශරීරං ගුහාසය ඉහිස් සබන නැමැති ගුහාවේ වාසය කරන හේ චිත්තං සංයමෙස්සන්ති කවුරු හරි කෙනෙක් මෙන්න මේ හිත සංයමය කරගන්නවා සංවර කරගන්නවා එක්තෙන් කරගන්නවා අන්න ඒ කෙනා මොක්ඛන්ති මාර බන්ධනා මායාගේ බන්ධණයෙන් මිදෙන බවයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. පින්වත්නි දැන් අපි මේ බණ ඇසීමත් මේ සිත සංවර කර ගැනීම. එක පැත්තකින් භාවනාව. දැන් මේ පැයකට ආසන්න කාලයක් ඔබේ ඉරියව් එක විදිහකට තියාගෙන මේ සිත එක අරමුණක තියාගෙන මේ කය සංවර කරගෙන වචනය සංවර කරගෙන මේ කරන්නේ භාවනාව. ඒ තමයි ධර්මයට හිත යොමු කරගෙන ඒ වගේම ඒ ධර්මයට සවන් දීගෙන ඒක අරමුණක සිටී. එහෙම නැතුව අපි බණ අහමින් වෙන කල්පනාවක හිටියොත් එහෙම මේ ධර්ම ශ්‍රවණයෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ වගේම ඒකෙන් අපිට දැන් උදාහරණයක් විදිහට පින්වත්නි අපි දැන් අපේ ජීවිතයට ගොඩාක් අනතුරු සිද්ධ කරගන්නේ මේ සතිය නැති හින්දා. සතිමතෝ හොඳ සිහි කල්පනාව නැති හින්දා. දැන් අපි හිතමු අපි පාරක යනවා. අපි වාහනයක් පියදුරෙක් පදවගෙන යනවා. එයාගේ හොඳ සිහි කල්පනාවක් නැති වුණොත් එයාට අනතුරක් සිද්ධ වෙනවා. සමහර විට නිින්ද යන්න පුළුවන්, වෙන කල්පනාවක ගියොත් එහෙම තමන් කරන කාර්ය අමතක වෙන්න පුළුවන් ඒ වගේ. දැන් අපි පාගමනෙන් ගියත් පයින් යනකොටත් අපි හොඳ සිහි කල්පනාවෙන් උත්වේ ගමන යන්න. ඊළඟට අපි යම්කිසි වැඩක් කරනකොට දැන් අපි හිතමු යම්කිසි උපකරණයකින් අපි වැඩක් කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි පිහියක් අරගෙන පිහියෙන් අපි මොකක් හරි වැඩක් කරනවා. සමහර විට ගෘහණියක් නම් අපි උයන මොනවා හරි ඒ පිහින් කපනවා. ඒ කපන ගමන් එයා වෙන කල්පනාවක හිටියොත් එහෙම ඒ කරන කාර්යය නැතුව සිහිය වෙන පැත්තකට ගිහිල්ලා හිටියොත් එහෙම මොකද වෙන්නේ අත කැපෙන. ඒ කරන වැඩේ තැහිත යොමු කරගන්න. සතියේ සිහි කල්පනාව කියන්නේ ඒකයි. දැන් අපි ඕනම වැඩක් කරනකොට දැන් මෙතන ධර්ම ශ්‍රවණය කළත් අපි එතෙන්ද හිත යොදාගෙන ඉන්න ඒ වගේම අනිකුත් බාහිර ඕනම දෙයක් කරාම හොඳ සිහි කල්පනාවෙන් සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න ඕනි කෙනෙකුට උත්තරයක් දුන්නත් ඒ විදිහයි. දැන් අපි උත්තරයක් දෙනකොට හොඳට කල්පනා කරලා සිහි බුද්ධියෙන් උත්තරයක් දෙන්න. අපි දෙන උත්තරය කෙනෙකුට අයහපතක් වෙනවනම් සමහර විට කෙනෙකුගේ ජීවිතයේම අනතුරේ වැටෙනවා නම් එහෙම නැත්නම් ඒ වචනේ නිසා ඒ පුද්ගලයා ජීවිත කාලයටම විඳවන්න වෙනවා නම් අපි දෙන උත්තරය අපි දෙන තීරණය ඒ අනුව. එනිසා අපි සතිමතෝ හොඳ සිහියෙන් යුක්තව කටයුතු කිරීම තුළින් ඒ පුද්ගලයාට මෙලව ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් බාධක දුරු කරගෙන ගැටලු නැතුව සිහියෙන් යුක්තව කටයුතු කරන්න තෝන් සත්‍යමතෝ දැන් මේ කුඹඝෝෂක තරුණයාගේ මෙන්න මේ ලක්ෂණයක් තිබුණා හොඳ සිහියෙන් මෙයා කල්පනා කළේ Tamange ඉලක්කය කරා යනකම්ම ගමන හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ගමන් කළා. සත්‍යමතෝ තුන්වෙනි එක සුචි කම්මස්ස නිසම්ම කාරිනෝ සුචිකම්මස්ස කියලා කියන්නේ නිවැරදි කර්මාන්තයක නිරත වෙන්න ඕන. මම අර කලින් මුලින් පැහැදිලි කළා වගේ තමන් කරන කර්මාන්තය ඒ තමන් නිවැරදිව අසාධාරණයක් නොයන විදිහට සිද්ධ කිරීම තුළින් ඒ වගේම නිසම්මකාරිනෝ අපි කරන කටයුතු නැත්නම් අපේ ජීවිතය අපි කතා කරන දේ, හිතන දේ, ඒ වගේම ක්‍රියාත්මක කරන දේ. නැත්තම් සිත, කය, වචනේ. මේ තිදොර සිහි බුද්ධියෙන් යුක්තව පාවිච්චි කරන්න. දැන් අපි යමක් කතා කරනකොට අපි පිට කරන දේ කල්පනා කරලා අපි එළියට දාන්න. අපි හිතන දේ සිතුවිල්ලක් මේක හොඳ දෙයක්ද මේක නරක දෙයක්ද කියලා අපි තීන්දුවක් අරගෙන දාන්න. අපි කරන දේ කවුරුවත් කරන දේ අපි කරන්න යන්න හොඳ නැහැ. අහවල් දේ මෙයා අහවල් වැඩේ මෙයා කරනවනි. අපි කල්පනා කරන්න ඕනේ මේක මේක කිරීමෙන් මේකේ ප්‍රතිඵලය කුමක්ද? එහෙම කරොත් මේකේ මෙහෙම විපාක තියෙනවා. දැන් බලන්න අර කුම්භഘോഷක තරුණයා හොඳට කල්පනා කරා. කල්පනා කළා මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම. ඒ නිසා මම මේ විදිහටයි කටයුතු කරන්න කියලා යා අනාගත හිතුව සීබුද්ධියෙන් යුක්තව ඒ නිවැරදි තමන්ගේ සිත කය වචනේ තිදොර යහපත් ආකාරයට ක්‍රියාත්මක කරගත්තා. සංඤ තස්සච ඊළඟ කාරණය සංඤත. ඊටාම සංසුන් සංවරශීලී කෙනෙක් බවට පත් වුනොත් එයා සමාජයේ පිළිගත් කෙනෙක් කීර්ති ප්‍රශංසාවට ලක්වන කෙනෙක්. දැන් සමාජයේ අසංවර කෙනෙක් නම් හැම වෙලාවෙම රණ්ඩු සරුවල් වලට යන ඒ වගේම සමාජයේ රස්තියාදු ගහන ඔය විදිහේ චරිතයක් නම් පිරිස පිළිගන්නේ නැහැ සමාජය. මෙහා මහා හොරෙක්, මෙහා මහා රස්තියාදුකාරයෙක් ඔය විදිහට සමාජය ඒ පුද්ගලයා සමාජයෙන් ඉවත් කරන. සංයතස්සති කියලා කියන්නේ හොඳ සංයමයක් ඇති. තමන්ගේ ඉඳුරන් සංවර කරගෙන සමාජය තුල ජීවත් වෙනවා නම් අන්න ඒ පුද්ගලයා හැමදෙනා අතරම ප්‍රසාදයටපත් වෙනවා. දැන් අර කුඹගෝසක තරුණයා තුල මේ සංයතස්සති කියන ගුණයත් බොහොම හොඳට තිබුණා. ඊළඟට ධම්ම ජීවිනෝ ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි බුදුහාමුදුර අපිට උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ පැහැදිලි කරනවා අපේ ගුරුවරයා හැටියට තියාගන්න ඕනේ ධර්මය. කවුරුවත් මේ ධර්මය. ධර්මයේ යමක් කියලා තියෙනවා නම් මේක හොඳ නෑ මේක හොඳයි මේකේ මේ විපාක තියෙනවා මේකේ මේ විපාක තියෙනවා මේවා හොඳ දේවල් මේවා හොඳ විපාක කියලා යමක් කියලා තියෙනවා නම් ඒ අනුව ක්‍රියාත්මක වෙන්න තෝ ඒ තමයි ධම්ම ජීවන ධාර්මිකව ජීවත් වී අපේ බෞද්ධ දර්ශනය තුල අපිට යම්කිසි ප්‍රතිපදා මාර්ගයක් අපේ සංස්කෘතිය තුල තියෙන බෞද්ධයන් හැටියට පන්සිල් සුරකිමින් දස අකුසලයෙන් වෙන් වෙලා දස කුසලෙහි නිරත වෙලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල් වල නිරත වෙලා තමන්ගේ ජීවිතයන් ඒ සඳහා හැඩගස්වා ගනිමින් කටයුතු කරනවා නම් අන්නේ ජීවිතයේ ධාර්මික ජීවිතයක් හැටියටයි පැහැදිලි. අර ඉස්සෙල්ලා මම පැහැදිලි කළ ආධාර්මික වෙළඳාමෙන් තොර වෙලා ධාර්මික වෙළඳාම් වල නිරත වෙලා හිත තුළ ඇතිවන ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරලා අලෝභය, අද්වේෂය, අමෝහය කියන පිරිසුදු චේතනාවල් වල ඉඳගෙන තමන්ගේ ජීවිතයන් ගත කරනවා නම් අන්නේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. මේ කුම්භඝෝෂක තරුණයා ළඟත් මේ ලක්ෂණ ටිකක් තිබුණා. සංයතස්සක කියන ලක්ෂණේ. ඊළඟ කාරණය අප්‍රමත්තස්ස. අප්‍රමාදී වීම. ප්‍රමාද නොවීම මේ ලක්ෂණයක් ජීවිතයක තියෙන්න ඕන කිව්වත් අපි දැන් යමක් කරන්න යනකොට අපේ ජීවිතේ අපි ඒවා ප්‍රමාද කරනවන ะ පස්සට දානවන ะ කල් දානවන ะ ඒ ජීවිතේ සාර්ථක කරගන්න බොහොම අමාරුයි ඒ පුද්ගලයා ඉතර සමාජයේ පිළිගන්නේ නැහැ දැන් මොකක් හරි කතා කරව අද බෑ හෙට කරමු ලබන සතියේ කරමු ලබන මාසේ ලබන අවුරුද්දට කල් දාමු මේ විදිහට ජීවිතයේ දේවල් ප්‍රමාද කිරීම ඒ දෙවුනුව නැති වෙන්න හේතුවක් අප්‍රමාදී වීම දැන් අපිට කෙනෙක් ඇවිල්ලා සත්පුරුෂයෙක් ඇවිල්ලා කිව්වොත් අද මේ වගේ හොඳ වැඩක් තියෙනවා යමුද එතකොට එයා කල්පනා කරනවා හරි ඒක සත්පුරුෂ හොඳ වැඩක්. දැන් ඒක අපිට තියෙන්නේ අපිට එළඹිලා තියෙන මේ කරමු. කියලා උත්සාහවන්ත වෙනවා හොඳ වැඩකට. අපි හිතමු පින්කමකට සම්බන්ධ වෙන්න, බණ අහන්න, ඒ වගේ දේවල් හොඳ වැඩකට කතා කරොත් අප්‍රමාදී පුද්ගලයා පුද්ගලයා කමදාක්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. එයා අද බෑ හෙට යන්, ලබන සතියන් ඊළඟ අවුරුද්දේ අපි එන්නම් සම්බන්ධ වෙන්නම් මේ විදිහේ ප්‍රකාශයන් කරන්නේ නැහැ. එහෙම අප්‍රමාදීව ජීවිතේ කටයුතු සිද්ධ කරන්නට ඕනි. ඒ අප්‍රමාදී වුණොත් Tamanට හැමදෙනා අතරම ප්‍රසාදයටපත් වෙනවා. ඊළඟට පින්වත්නි මේ අප්‍රමාදීව කටයුතු කරන්න කියන බුදුහාමුදුරුවන්ගේ අන්තිම බුද්ධ වචනයත් ඒක. අපමාදේන සම්පාදේත. අප්‍රමාදී වෙන්න ඕන. ඒ අප්‍රමාදී වුණොත් තමන්ගේ ජීවිතේ සාර්ථක බවට පත් කරගන්න පුළුවන්. දැන් තරුණ පිරිස හිතනවා තරුණ කාලේ අපි සිල් ගන්න ඕනේ මන භාවනා කරන්න ඕන අපිට වයසක කාලයක් තියෙනවා තව ඕන තරම් කල් තියෙනවනේ. එහෙම කියලා කෙනෙක් හිතනවා. නමුත් පින්වත්නි අපේ ජීවිතය කියන එක අපේ මේ ආයුෂ කියන එක අපිට කොච්චරද කියන්න බෑනේ. දැන් අපි බලන්න සමාජයේ ජීවත් වෙනකොට ඇතැම් අය මේ පුංචි දරුවෝ සමහර විට අවුරුදු 6න් 7න් 10න් 12න් හදිසිය ජීවිතයෙන් සමුගන්න. අපි කැමති නෑ මේ දේ. අපි නොසිතන දේවල් ජීවිතේ සිද්ධ වෙන්නේ. සමහර තරුණ අය මේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සැලසුම් හදාගෙන ඉන්න. මේ හදිසියෙම ජීවිතෙන් ඉවත් වෙලා යනවා. වැඩි හිටිය මේ විදිහට. ඒ නිසා අපිට අප්‍රමාදීව කටයුතු සිද්ධ කරගන්නත් කියන්නේ ඔන්න ඔය කාරණේ. අද අපි පින්කමකට සම්බන්ධ වෙන්න තියෙනවා නම් ඒ ටික අපි පින්කමකට යෙදුනම අද දැන් මේ ඇත්තෝ අද දවසේ මේ ස්ථානයට ඇවිල්ලා මේ පින්කම් රාශියක යෙදුනා මේ ටික ඔබට සංසාර ගමනේදී ඉතුරු කරගත්ත දෙයක්. තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, ධනය කැප කළා හම්බ කරගත් දේවල් විහිදම් කරලා මේ අවස්ථා තුනම යෙදුවද පින්කම් රාශියක් වෙනුයි. මේ ටික අපිට ඉතුරු වෙනවා. මේක අනුගාමික නිධානේ. අනිත් එකතු කරගන්න නිධාන ඒවා අපි ජීවත් වෙලා ඉන්නකම් ටික කාලයකට තියෙයි. අපේ ගෙවල් දොරවල් යාන වාහන හම්බ කරගන්න ධනෙ අපි ජීවත් වෙලා එනකම් පාවිච්චි කරනවා. පරිහරණය කරන්න පුළුවන්. යම් කිසි දවසක අපිට මේ හැම දෙයක්ම අතහරින්න සිද්ධ වෙනවා. ඒක කොයි වයසේ, කොයි කාලේ, කොයි ස්ථානයකද දන්නේ නැහැ. ඒක පැහැදිලිනේ අපි කාටත්. ඉතින් ඒ නිසා මේ අප්‍රමාදී අය ලෞකික ජීවිතයේ දේවල් සාර්ථක කරගන්න උත්සාහ වඩනවා, රැකියාවන් කරනවා, කරුමල්ල හදනවා, දියුණු වෙනවා. ඒත් එක්කම අනිත් පැත්තත් දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ තමයි අධ්‍යාත්මික පැත්ත. දන් දෙනවා, සිල් දකිනවා, බණ භාවනා කරනවා, බණ අහනවා, පින්කම් වල යෙදෙනවා. මේ වගේ කටයුතු වලත් නිරන්තරයෙන්ම නිරත වෙනවා. ඒ නිරත වෙලා ඒ අවශ්‍ය කරන පුණ්‍ය ශක්තියක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අන්න ඒ පුද්ගලයා අප්‍රමාදී පුද්ගලයා. එහෙම නැත්නම් සමහර විට අපි තරුණ කාලේ වෙන්න පුළුවන් යමක්මක් කර තියාගන්න පුළුවන් කාලේ මේ දේවල් වල යෙදෙන්නේ නැතුව අපි වයසට යනවා වයසට ගියාට පස්සේ Tamanට පසුතැවිලි වෙන්න වෙනවා අපේ තරුණ කාලේ පුළුවන් කාලේ යමක්මක් කරන්න පුළුවන් කාලේ අපි සමාජ සේවල් වල යෙදුනේ නැත්තම් දන් දීලා සිල් රැකලා ඒ දේවල් කරලා නැත්තම් යමක් කර තියාගන්න අපහසු වෙනකොට අත්වාරු අඩු වෙනකොට සමාජයට තමන්ගේ සැඳෑ කාලේ හිතේ අසතුටෙන් ජීවත් වෙන්න ඒ මොකද පුළුවන් කාලේ අපි මේ දේවල් යෙදුනේ නැහැ දැන් මට කර තියාගන්න විදිහක් නැහැ කියන පසුතැවිලි වීම ඇතැම් අය ළඟ තියෙනවා. බුද්ධිමත් අයට එහෙම නැහැ. වයසට යනකොට කල්පනා කරනවා මගේ තරුණ කාලේ මගේ වැඩිහිටි කාලේ මම මේ මේ විදිහේ වැඩවල යෙදුණා සමාජ සේවාවන් කළා හොඳ වැඩ කළා දන් දුන්නා සිල් දැක්කා මන ඇහුවා මේ දේවල් මම ඒ ජීවිතේ සිද්ධ කරගත්තා. ඒ ටික මම එකතු කරගෙන තියෙන්නේ. ඒ නිසා මට පසුතැවිලි වෙන්නට දෙයක්වත් නැහැ. ඒ වගේම කනගාටු වෙන්නට දෙයක්වත් නැහැ. සතුටින් යුක්තව සැඳෑ කාලය ගත කරන්න පුළුවන්. තමන්ගේ රැකියාවේ කටයුතු හොඳට සිද්ධ කරා නම් ඒ වගේම ධාර්මික වේදේවා සිද්ධ කරා නම් ඒ පුද්ගලයා සතුටින් ජීවත් ඒ සතුට මෙලව පමණක් නොවේ පරලොවටත් ඒ සතුට හේතු වෙන. බුදුහාමුදුරුව පැහැදිලි කරනවානේ ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤම්මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුද්ධතිං ගතෝ. පින් කරන පුද්ගලයා මෙලව සතුටු වෙනවා. තමන්ගේ සැඳෑ කාලේ සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. මා විසින් මේ විදිහේ පින්කම් සිද්ධ කළා කියලා නැවත නැවත හිතලා සතුටු වෙලා ඒ පුද්ගලයා තමන්ගේ පරලොව ජීවිතයක් සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. එහෙමනම් පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි පිරිසිදු මාර්ගයක් අපිට කියලා දීලා තියෙනවා. මේ මාර්ගේ යන්නට නම් හොඳට මේ හිත හදාගන්න ඕනි, ප්‍රඥාව ඇති කරගන්න ඕනි. එතකොට මේ හොඳ නරක දෙක අපිට තේරෙනවා. කුසල් අකුසල් තේරෙනවා පින් පව් කියන ඒවා තේරෙනවා එතකොට මේ නරක පැත්ත ටික ටික තමන්ගේ ජීවිතෙන් ඈත් කරලා හොඳ පැත්තට තමන්ගේ සිතුවිලි යොමු කරගෙන ජීවත් වෙනකොට මෙලව ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන් උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වද්දති මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනාගේ අසස කීර්තිය ප්‍රසාදය ඇති වෙන බවයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. අන්න අර කුඹඝෝෂක තරුණයා වගේ ජීවිතේ ඒ ලක්ෂණ ටිකේ තරුණයාගේ තිබුණා. බුදුහාමුදුරුවෝ ඒ උදාහරණයට අරගෙන සමාජයේතම ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරා. මෙන්න මේ ලක්ෂණ උත්හාන වීරිය, හොඳ සිහිය, අප්‍රමාදී බව, ඒ වගේම හොඳ කටයුතු කිරීම, සිත කය වචනේ සංවර කර ගැනීම, සංසුන් බව මේ වගේ ජීවිතයේ ලක්ෂණ තියාගත්තම ඒ පුද්ගලයා හැම දින අතරම ප්‍රසාදයටපත් වෙන ඒ වගේම ගෞරවයටපත් වෙන කෙනෙක් බවටපත් වෙනවා පිළිගැනීමේ ඇති පුද්ගලයෙක් බවටපත් වෙනවා මෙලව පමණක් නොවේ පරලොව සාර්ථක තැනකට ගමන් කරන්නටත් මේ සසර ගමන කෙටි කරගන්නටත් අන්න ඒ කටයුතු ඒ ලක්ෂණ ජීවිතයේ හේතු ආසනා වෙන බවයි මේ අවස්ථාවේදී මේ කුඹඝෝෂක තරුණයා ඉදිරියේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඉතින් බලන්න මේ තරුණයා තමන්ගේ මෙලොව ජීවිතයේ ඉහළම තත්වයට ගමන් කළා. පරලොවටත් අවශ්‍ය කරන දේවල් මේ තරුණයා එකතු කරගත්තා. තමන්ගේ මව්පියෝ හම්බ කරලා තියෙන දේවල් යහපත වෙනුවෙන් යෙදෙව්වා. ඒ වගේම තමන්ගේ සිත කය වචනේ පිදුර යහපත් පැත්තට යොදවලා මේ දෙපැත්තම සාර්ථක කරගත්ත කෙනෙක් බවට පත් වූ. එනිසා මේ ධර්මය තුලින් මේ ධර්ම කාරණා තුලින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ යමෙක් මෙලව ජීවිතයේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්නට නම් මෙන්න මේවා මේ ලක්ෂණ ජීවිතය ඇති කරගන්නට ඒ තුලින් මෙලව ජීවිතයේ සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ සත්පුරුෂ මේ ඇත්තෝ අද ඒ විදිහේ උත්සාහවන්ත පිරිසක්. ඒ වගේ මෙලොව ජීවිතයේ සාර්ථකත්වයේ කරා ගමන් කරන්නට අවශ්‍ය කරන යහපත් සිතුවිලි ඇති කරගන්න පිරිසක්. ඒ නිසා තමයි අද දවසේ මේ දාන සීල භාවනා කියන මේ පින්කම් වලින් යුක්ත පින්කම් මාලාවක් සිද්ධ කරගන්න. අද දවස කැපකලේ ඒ වෙනුයි. එනිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු වල නිරත වෙලා සත්පුරුෂ දරුවෝ හැටියට පිරිස හැටියට හැම දිනාටම සිත සාන්තිය ආශිර්වාදය ලබා දීමටයි බලාපොරොත්තු වන්. එහෙමනම් මේ වෙලාවේ මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ජනිත වන උදාරතර පුණ්‍ය ශක්තිය ප්‍රථමයෙන්ම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාවල්ම බැල්ම රැකවරණය මේ හැම දිනාට උදා වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් උදා කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක් හන්තු ලෝක සාසනං හැමදෙනාටම පිරුවන් සරණයි සාදු සාදු සාදු එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද උණාවටුනේ වර්ෂානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු